ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි සාරිපුත්‍ර සාංශගේ තවත් වාක්‍යයකට නැත්නම් ඡේදයකටයි මේ හොම්කන් දුන්නේ මේ අනාථ පිළික සිසුමාගේ පරමාසන්න ඇඳගාව ඉඳගෙන ඒ පාසකතුමාට දෙන උපදේශය. අපි මේ වෙනකන් මේ ප්‍රශ්න දිහා බැලිය යුතු බැලිය හැකි ආකාර කීපයක් සාකච්ඡා කරා. ඒව එක එක කට්ටල විදිහටපත් වෙලා තියෙන්නේ. ඒ එක එක කට්ටලයක් සම්පූර්ණත්වයක් පේන තියෙනවා. නමුත් ඒකෙන් අදහස් කරන්නේ ඊට විකල්ප වශයෙන් වෙනත් කට්ටල නැහැ කියලා. ඒ අනුව කට්ටල රාශියක් මේකේ තියෙන එක ශාසනයක තියෙන අලංකාරයක්. ඒක දේශනා විලාසයක්. ඒ අනුව අද විස්තර කරනවා ඉදලෝකම් පාදිස්සාමීති නයිද ලෝක නිශ්චිතං විඥානං භවිෂ්‍යති इति එවං හිතේ ගහපති සික්කිතවා. උපාසකය උත්සන්චිතුමනි මේ ලෝකේ මේ දැන් ඉන්න මේ ජීවිතේ මේ ලෝකේ අල්ලගන්න එපා. උපාදාන කරන්න එපා. ඒක සම්බන්ධව යම් විඥානයක් පහළ වෙනවා නම් ඒක අභිරමණය කරන්න එපා. නේද ලෝක නිශ්චිත විඥාන භවිෂ්‍යති කියන්නේ මගේ හිතට මේ ලෝකේ අල්ලගෙන කතන්දර නොවේවා. ඒ වගේ මේකේ අනික් පරිලෝකේදනා න පරිලෝකපදිස්සාමේති න පරිලෝක නිශ්චිතං විඥාන භවිෂති इति එවං හිතේ ගහපති සිටිතම. ඉතින් එතකොට මෙලෝ හිතක් නැහැ. මේ ලෝකෙත් නැහැ පරිලෝකෙත් නැහැ. ඉතින් මේක සාමාන්‍ය කාලකාලිකමක් විතරයි තියෙන්නේ. කිසිම ඇඩ්‍රස් නැහැ. කොහෙද හිත තියෙන්නේ කියලා කියන්න බෑ. ඉතින් අපි සාමාන්‍ය ජීඳා ජීවිතයේ කාර්යසටහන් හදනකොට කිසිම මොහොතක් හිස් කරන්නේ එක්ක අතීතේ කොනාගතේ සරසුන් හදාලා ඉන්නවා. ඉතින් දැන් අනාථ පින්නක සිසුවා පත්ලා තියෙන්නේ මරණාසන්න අවස්ථාව. නැත්නම් ආසන්න අවස්ථාවට අද්දරට ඇවිල්ලා තියෙන්නේ. ඒ අද්දරට ආපු වෙලාවක මේ වචනේ ගැළපෙනවා වගේ පේනවා. දැන් කරපු දේවල් ගැන මේ ලෝකෙ මේ ඉන්න තව විනාඩි ස්වල්පයයි තියෙන්නේ. ඒක ගැන උපාදාන කරන්නත් එපා. ඊගාවට මම යන්න ඕනේ අතෙන් නයි අරකයි මේකයි කියලා සරසම් කරන්නත් එපයි කියලා. ඉතින් ඒ වගේ දෙයක් මේ වාගේ මරණසන්න අවස්ථාවක ඉන්නකොට කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් වෙයිද කියන එක එක ප්‍රශ්නයක්. දෙක ඒ වගේ දෙයක් කීමෙන් පස්සේ මේ වගේ කෙනෙකුට ඒ අවස්ථාවට හිත සකස් කර ගැනීම ගැළපෙන විදිහට සකස් කර ගැනීම කොහොමද සිද්ධ වෙන්නේ? ඉතින් මේ අතරමැද අපිට බලන්න පුළුවන් අපි භාවනා කරගෙන යනකොට අනිත් වගේ මරණාසන්න අවස්ථාවට හිත සූදානම් කිරීම මේ භාවනාවේදී කොහොමද වෙන්නේ කියලා. ඒසත් විපස්සනා භාවනාවේදී අපි මොන මොන ආකාරයෙන්ද මේ විලාට සාර්පුත්තු සංස වැඩි නැත්නම් අපේ ඇඳ ගන්නට අපි මේ බණ අහලා තිබුණ නැත්නම් අපි මේ කරගෙන යන භාවනාව ඒ අවසාන කඩුල්ල පනිනකොට කොහොමද අපිට උදව් කරන්නේ? මේ අරමුණ බලන්න පුළුවන් වෙයි කියලා මොකට මොන දාලා ඉන්න පුළුවන් තත්ත්වයක් පැමිණීම භාවනා ජීවිතේ ලොකු ජයග්‍රහණයක්. මේ ආස්වාසයක් එනකොට කොහොමද ඒක අපි බලන්නේ කියලා. එතකොට හට ගන්න දැන බැලීමේ කියනනේ සුවිශේෂී සතියේ සූක්ෂම භාවයක් ඒ කියන්නේ ප්‍රණීත භාවයක් කියලා. තාමත්ම ප්‍රණීතයි. ඒ හුස්ම හට ගන්න පටන් ගන්න හැටි. නැති තැනකින් යමක් පටන් ගන්න හැටි. එහෙම නැත්නම් මේ සාමාන්‍ය උලගක් සුළුසුළුක පාඩපත් වෙන හැටි. ඒ වෙන තමයි යුක්තාන්ව ගෑනුත් පිළිම කෙනෙක් පාඩපත් වෙන හැටි. ආන්නේක බලන්නේ කියනනම් එතන ඇති වෙන මේ සතියේ සූක්ෂම භාවය ප්‍රණීත භාවය අප්‍රමාදයට එක තමයි යන්නේ. එන්නකොටම බලන්න ඕනේ පහ වුණොත් වෙන දෙයක් වෙයි. මොකහංගල ගන්න. නිසා ඒක දිහාම බලන මේ අවදි භාවයට අපි අප්‍රමාදී කියලා කියන සතිය කියන මෙතෙදි සතියස අප්‍රමාදී අතර ලොකු මෑදෑකමක් හටගන්නවා. මෙතෙන්ද මේ මේ තරම් සතිය දියුණු වුණා නම් ඒ සතිය අනිවාර්යම කරන දෙයක් තමයි මෙච්චර හැදිච්චි දියුණු වෙච්ච සුළුසුණක පාඩපත්ති චූස්ම දෙවෙන හැටි බලනවා කියන එක නිරුද්ධ වෙන හැටි බලනවා කියන එක ක්ෂය වෙන හැටි බලනවා කියන එක වැයවෙන හැටි බලනවා කියන එක හිතට හොරා සිද්ධ වෙනවා. තර්ක බලසේකට කැමති නැහැ. හුස්ම ගෙවෙනවා දකින්න කැමති නැහැ. අපි බබා ඉපදෙනවා දකින්න කැමති නැහැ. බබා මැරෙනවා දකින්න කැමති නැහැ. ඒකයි රබින්දනාත් tagore සංඝාලයේදී අහන්නේ. හිමිදිලි පාන්දර කාටද මේ සලෝ කියන්නේ? ඊයේ ඉපදුණු කුරුඳුල් දුවටයි මේ සුදු සලෝ කියන්නේ. ඊට පස්සේ හැඩ වැඩ දාලා මල්කම් ගොතලා කාටද සලෝ වෙන්නේ? මේ කුරුඳුල් දුව දීගේක දෙන්නයි. ඔය සල්ලුව ඊට පස්සේ මේ හැන්දෑ යන්නේ කනකොප්පාටි කාටද සල්ලුව යන්නේ මිය කියතුවගේ මිනිය වතක් ගන්න. ඉතින් හරිය සෝකාන්තයක් තියෙනවා. මේ මගේ දුවේ ඉපදලා කතාලයක් බඳලා මටත් ඉස්සලා නැගලා. ඉතින් ඒක කාගෙත් හරි තමයි මේ දුව මරලා දකින්න කැමති. හැබැයි උපදිනවා දකින්න කොට නම් පාටි දානවා, රක්ස වෙනවා, සෙක්ස් වෙනවා, කිරිපිටි හොයනවා, බබා බලන්න යනවා. කෙල්ලෙක් නම් ඔසු පාට වෙනවා, කොල්ලෙක් නම් නිල් පාට වෙනවා. ඉතින් බයිලා. මැරෙනකොට ඉතින් මේ සමාජයේ කොච්චර කාලයක් සංස්කෘතිගත වෙලාද අපිට හට ගන්න බලන්න මංගල විදියට වැය වීම බැලීම අවමංගලයක් විදියට සමුදය හොඳ විදියට වාය අවමංගලයක් විදියට බලන ලෝකේ අරමුණ කෙරේ අනිවාර්යයෙන් බලපන් තමයි අපි නිකන් තර්කයට දාලා බලන්න හිතේ හට ගන්න හරි ඔක්කොම අකුසල් නම් ජීවෙන එක මංගලයක් නේ හිතේ හටගන්න හරියක් අකුසල නම් අපි හට ගැනීම බලනවා කියලා කියන්නේ දුකට කැමැති. කරදර වලට කැමැති. කංකටුල වලට කැමැති. නමුත් මේ ආනාපාන වගේ මධ්‍යස්ථ අරමුණට හිත දාලා ගෙවීම බලන්න පටන් අරගත්තොත් අපට පේනවා අපි මේ සමුදේ බලනවා කියලා කියන්නේ දුකට කැමැති වෙනවා. වැයවීම බලනවා කියලා කියන්නේ ක්ෂය වීම බලනවා කියලා කියන්නේ නිරෝධය බලනවා කියලා කියන්නේ ඇති වෙන තාක් දුක් ඒක විශ්ීම කෙවිල යන බව දැක ගන්න. මත් එක ඉන්ජෙක්ෂන් එක දෙන්න බෑ. මොකද ඉන්ජෙක්ෂන් එක කට්ට ගහනකොටම ඇලර්ජික් වෙනවා කට්ටිය. කට්ටිය කැමති නෑ ක්ෂය වෙනවා කට්ටිය. ඒ නිසා කවදා හෝ යෝගාවචරය ප්‍රසවාසික නිමාව අස්වාසික නිමාව පය උස්සනකොට මොකද වෙන්නේ? පය වම් පය උස්සනකොට මොකද වෙන්නේ? හැම දෙයකම නිමාව බලන තැනට හිත යොදන්න පුළුවන් වුණොත් ඒ කෙනාට තේරෙන්න පටන් ගන්නවා අපි මේක බලනාසුළු ජීවිතේ කවදාකවත් උත්සාහ කරලා නැහැ අපි බලලා තියෙන්නේ මංගල පැත්ත හට ගන්න පැත්ත විතරයි ඒක නිසා ආනාපාන පරිවර්තන කරනකොට සර්වඥාන්ත මතක් කරනවා සමුදේපස් ධම්මානුපස්සීවා විහෙරති වය ධම්මානුපස්සීවා විහෙරති සමුදේ වය ධම්මානුපස්සීවා විහෙරති ඉස්සෙල්ලා හට ගන්න හැටි බලන්න බබා කැමති ඒකටනේ බල්ල බල්ල හොඳට ඉන්දිය ධර්ම තිබුණාට පස්සේ ඕන බබාට පෙනෙයි වැය වෙනවා ඊට පස්සේ හට ගන්නවා වැය වෙනවා. හට ගන්නවා වැය වෙනවා. මේ දෙක බලන්න කියන එකට අපි උද්‍යප්පේ කියලා කියනවා. උදේවයි කියලා කියනවා. ඉතින් එතකොට හිත තෝන්තු වෙනවා. මෙතෙක් කල මුළු සංසාරේ පුරාවට හට ගැනීම විතරක් බලනවා. ඒක මංගලයි කියලා, සදාචාරය කියලා, ශිෂ්ටාචාරය කියලා ඉගෙනගත් අපි, අනුන්ට උගන්වපු අපි. තමන්ගේම හිත ප්‍රයෝගයෙන් වැය වෙනවා දකින්නකොට කීඳ අනිදා කුන්ද පාත් වෙනවා විමට. කැරකෙන්න පටන් ගන්නවා. ඇඟේ කූඹි දුනා වගේ පේ. ගිනි ගන්නවා වගේ පේ. සුලිසුලන් යනවා වගේ පේ. ඉතින් මේ ඔක්කොම තියෙද්දී මේ සත්‍ය දකින්න මේ හදන්න කියලා මේ වැයවීම දකින්න පටන් අරගත්තොත් නැත්නම් ඒ පැත්තට අවධානය යොමු කරන්න ගියොත් මේ ඉර සේවයේ නෙවෙයි බහිණ ඇති බලන්න පුරුදු වුණොත් ඒකත් හැබැයිට යනවා. මේ සංසාරයක් පුරා සමුදේ බල බල හිටපු කෙනාට බුදු කෙනෙක් පහළ වෙලා කතා කරලා කිව්වොත් ඔය හැම සමුදයක්ම ඔයාලා සතුටු වුණාට ඔය හැමතැනම ඔබ නොදැක්ක ඔබ නොදකින් කියලා තිබිච්ච වැයවීමක් තියෙනවා. අන්නේ වැයවීම දිහා කොට බලන්න. ඒක හදින බුදුහාමුදුරුවෝ පෙන්නවා වගේ පෙයි. මොකද මෙතෙක් කදී ඒක නොදකින් කියලා තමයි පිළිපෙත තිබුණේ. අන්නේ වැයවීම දකින්න පටන් ගත්තොත් ඒ යෝගාවචරයට පේනවා. ඒකට විරුද්ධ වුණොත් හුස්ම එන්නේ ඉන්න ගැටේ. ඒකට සමාන වෙලා ඒකත් එක්ක යන්නේ කිව්වොත් උත්තර තැම්පත් වෙන්න පටන් ගන්නවා. අන්තිමට මේ ආස්පස්වාසය නෙමෙයි ඉවර වෙනවා දකින්නේ. ආස්වාස් ප්‍රස්වාස දෙකම ඉවර වෙනවා දකින්නේ. ඊට පස්සේ යෝගාවදට ඊටත් ලොකු බයක් එන්න පටන් ගන්නවා. හුස්ම ගන්න ගන්නවා හයියේ. එහෙම නැත්තම් හිත නින්දට වැටෙනවා. එහෙම නැත්තම් සැකයක් ඇවිල්ලා යෝගාවතරය මට මේ මොකද උනේ? මොකද ස්වාමීන් වහන්සේ කියලා දිගින් දිගටම දිගින් දිගටම සැක කරන්න පටන් ගන්නවා. ඉතින් කාට හරි පුළුවන් නම් මේ නැතිවීම වෙනකම් මේ සම්පූර්ණ නැති වෙනකම් නිින්ද යන්නේ නැතුව හයියුම් වස්ප ගන්නෙත් නැතුව සැක කරන්නේ නැතුව ඉන්න අනේයා ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන කෙනෙක්. කොහොම ඉන්නරින් කොහොම ඉඳලා මොකද කරන්නේ නැහැ. ඉතින් මේ විදිහට භාවනා කරගෙන යනකොට එතෙන්ද යන්න අවශ්‍ය කරන සද්ධාවක ප්‍රමාණය බලන්න. අවශ්‍ය කරන සත්‍යයක ප්‍රමාණය බලන්න. අවශ්‍ය කරන්නා වූ සීලක ප්‍රමාණය බලන්න. අන්නේ විදිහට ක්ෂය වීම දැකපු කෙනා ක්ෂය වෙනවත් එක්කම දෙකම නැති වෙනවා. මෙලවත් නැති වෙනවා ඊළඟට නැති වෙනවා. ඒ නිසා භාවනා කරන හැම වෙලාවකම මේ හුස්ම ගෙවෙනවා බලන හැම වෙලාවකම අපේ මරණය අත්දකින්න. ඒකට කියනවා తాවකාලිකව මරණය අත්දකින්න කියලා. මේ මුත්‍රාඥාන්සේ සඳහන් කරනවා දන්න දේ තුල සත්‍ය නැත්නම් සත්‍ය තියෙන නොදන්නේ දේ තුල නම් අපි දන්න දේ මගේ කියාගෙන ඉන්න අපට කොහොමනම් සත්‍ය සම්බන්ධ වෙන්නේ අපි රුචි දේ තුල සත්‍ය හොයනවා නම් අරුචි දේ තුල සත්‍ය නැහැ කියලා හිතනවා නම් නමුත් යම් හේකින් රුචි දේ තුල සත්‍ය නැත්නම් අරුචි දේ තුල සත්‍ය තියෙනවා නම් අපි මේ රුචි හරහා යන ගමන කොහේ යයිද කියලා. ඉතින් ඒක නිසා මේ වගේ දෙයක් නාටපිටිස්සේ මාන කියලා තිබුණා. ඒක අපේ භාවනාවට සම්බන්ධයි. ආනාපාන සතියට සම්බන්ධයි. පිම්බීම හැකිලිමට සම්බන්ධයි. අනිකුත් මතුවෙන ඕනම ආකල්පවලට එහෙම නැත්නම් emotions වලට ඒකේ ගෙවෙන තැන බලන්න පුරුදු කරනවා කියලා කියන්නේ එක විදියක ක්ෂය වීම, වැය වීම මරණය අත්දකින්න ගැතියක් තමයි.